ශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කන්නිමාර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් පින්නතියන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන උන්වහන්සේගේ ඒ ගමන් මාර්ගය අනුව ගමන් කරමින් තමන්ගේ ජීවිතයට සැනසීමක් සහනයක් ලබා ගැනීම සඳහායි. පින්නතුනේ අද මං මාතෘකා කරගත්තේ මේ ලෝක ධාතු සහ මේ කල්ප විනාශය පිළිබඳව මේවායේ තියෙන අනිත්‍යතාවය පිළිබඳව ඒ තුලින් නිබ්බිදාවටපත් වෙලා මේ ලෝකේ අතහැරීම සඳහා තමගේ හිත මෙහෙवला තමන්ගේ ඒ නිර්වාණ සෝය අත්පත් කරගන්න සිද්ධ කරගන්න මේ ලෝක ධාතු කල්ප විනාශය පිළිබඳ දේශනයක් කිරීමටයි. වෙනතනේ සිකී බුදු පියාණන් වහන්සේගේ කාලේ සිකී බුදු පියාණන් වහන්සේට ඉන්නවා අපේ ගෞතම බුදු පියාණන් වහන්සේට වගේම අ සරියුත් මුගලන් වගේ අග්‍ර ශා วก යන් දෙදෙනෙක්. ඒ තමයි අභිභූසා සම්භව. මේ අභිභූ මහරහතන් වහන්සේ සහ භාගතුන් වහන්සේ එක්තරා දිනයක මේ අරුණවතී නුවර වැඩ වාසය කරන කාලේ බ්‍රහ්ම ලෝකයට වැඩම කරනවා ධර්ම දේශනා කර. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න ඒ අභිභූ මහරහතන් වහන්සේ සමග වැඩම කරාට පස්සේ එහි ඉන්න බ්‍රහ්මිය හුඟක් සතුටු වෙලා ආසන පනවල බණහන්න සූදානම් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ආරාධනා කරනවා අභිභූ මහරහතන් වහන්සේට ධර්ම දේශනා කරන්න කියලා. ඊට පස්සේ එතන ඉන්න බ්‍රහ්මෙ එච්චර කැමති වෙන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ නමක් ඉන්නකොට මේ ශ්‍රාවකයෙක් බණ කියනවා කියලා සතුටු වෙන්නේ නැතුව යා. බුදුහාමුදුරුවෝ සකී බුදු පියාණන් වහන්සේ මේක දැනගන්නවා. ඒ නිසා අභිභු මහරහතන් වහන්සේට කියනවා මේ බ්‍රහ්මය සංවේගයටපත් කරලා ධර්ම දේශනා කරන්න කියලා. බ්‍රහ්මයන්ව සංවේගයටපත් කරලා බණ කියන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ පෙනිපෙනී බණ කියනවා. නොපෙනී නොපෙනී බණ කියනවා. ඊට පස්සේ උඩුකය පේන්න යටිකය නොපෙනෙන්න යටිකය පේන්න උඩුකය නොපෙනෙන්න මෙහෙම ධර්ම දේශනා කරලා මේ විදිහට ප්‍රාතිහාර පානවා. ප්‍රාතිහාර පාලා ධර්ම දේශනා කරනවා මේ මේගොල්ලෝ සංවේගයටපත් වෙනවා. කවුද ඒ සංවේගයටපත් වෙන්නේ? බ්‍රහ්ම පිරිස. ඉතින් අභිම මහරහතන් වහන්සේ ඒ වෙලාවේ මහා සිංහනාදයක් වගේ ධර්මයක් දේශනා කරනවා. මේ අරුණවතී කියන සූත්‍ර දේශනාවේ තමයි මේ කොටස් අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ දේශනා කරන ධර්මය දේශනා කරනවා කියලා කියන්නේ චූලනිකා ලෝක ධාතුවටම ඇහෙන්නේ. උන්වහන්සේට එහෙම හැකියාවක් තියෙනවා. චූලනිකා ලෝක ධාතුවට. ඒ කියන්නේ සහස්ත්‍රී ලෝක ධාතුවට මෙහෙන්න ධර්ම දේශනා කරනවා කියලා. කොහොමද මේ ධර්මයේ දේශනා කරන්න කියලා සඳහන් වෙනවා. ඉස්සල්ලා මුළු ඒ චූලනිකා ලෝක ධාතුවටම අඳුරක් පතුරවනවා. නීල කසිනේට සමවැදෙලා අඳුරක් පතුරවනවා. මිනිස්සු සංවේගයටපත් වෙන එකපාරටම බයටපත් වෙනවා. ඉන්න සත්‍යයන් මොකද්ද මේ අඳුර කියලා. ඊට පස්සේ මේ අඳුර මොකද්ද කියලා දැක්කහට පස්සේ අඳුර අරමුණු කරනකොට ඕදාත කසිනේට සමවැදිලා ඊට පස්සේ ආලෝකයක් මුදාහරිනවා. මොකද්ද මේ ආලෝකය කියලා හිතනකොට තමන්ව පේන්න සලස්සනවා. ආන් එහෙම තමයි ධර්මයේ දේශනා කරන්නේ මේ චූලනිකා ලෝක ධාතුවට. මේ වෙලාවේ දේශනා කරන ගාථා දෙකක් මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒ තමයි ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝසේනං නලාගාරං කුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති මේ ગાත දෙක දේශනා කරාට පස්සේ මේ චූලනිකා ලෝක ධාතුවට මේක ඇහෙනවා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කී භාග්‍යතුන් වහන්සේ සහ අබීබු මහරහතන් වහන්සේ දෙනමම ආපහු වඩිනවා ඒ අරුණවති නුවරට භික්ෂූන්ගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ සිකී භාග්‍යතුන් වහන්සේ අබේබු මහරහතන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කරා ඔබට ආට ඇහුණාද කියලා අහනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙනවා එහෙමයි මෙන්න මේ ගාථාව අපිට ඇහුණා කියලා. පසු කාලීනව දැන් මේ කතාව කියන්නේ කවුද? අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ. මේ ගෞතම බුදු පියාණන් වහන්සේ මෙහෙම කිව්වට පස්සේ දේශනා කරාට පස්සේ පස්සේ දවසක ආනන්ද හාමුදුරුවෝ මේ අංගුත්තර නිකායේ ඒ සූත්‍රයක පැහැදිලි කරලා කියනවා මේ කතන්දරේ මේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දා කිව්වා මේ දේශනා කරා මේ අභිගු මහරහතන් වහන්සේට චූලනිකා ලෝක ධාතුවටම එහෙම නැත්නම් සහස්ත්‍රී ලෝක ධාතුවටම ඇහෙන්න එදා ධර්ම දේශනා කරා කියලා එදා ඔබ වහන්සේට කොච්චරක් පුළුවන්ද කියලා අහනවා මේ භාග්‍යතුන් වහන්සේට කොච්චරක් පුළුවන්ද ඔබ වහන්සේට ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගෞතම භාග්‍යතුන් වහන්සේ ඒ සව්වෙක් ශ්‍රාවකෙක් මේ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක්. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සීමාව එහෙම කියන්න බෑ. ඊට පස්සේ නැවත වතාවක් අහනවා ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට කොච්චරක් පුළුවන්ද ඔබ වහන්සේ දේශනා කරන සේක්වා. සංසන්දනය කරන්න එපා ආනන්දය. හරියට කලාමැදේ එළියකුත් සූර්යාලෝකය සංසන්දනය කරනවා වගේ. ඒ ශ්‍රාවකෙක් මේ අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක්. සර්වඥයන් වහන්සේ නමක්. තුන්වෙනි වරටත් කියනවා ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ හැකියාව කොහොමද? ඒ වෙලාවේ ආනන්ද එනම් දන්නවද මේ චූලනිකා ලෝක ධාතු කියන්නේ මොකද්ද කියලා? ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ කියනවා භාග්‍යතුන් වහන්සේ සුගතයන් වහන්සේ දේශනා කරන සේක්වා ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට අපි දරා ගන්නවා. භික්ෂුන් වහන්සේලා දරා ගන්නවා. ඔබ වහන්සේගේ සිංහ සිංහ නාදයක්. දැන් මේ තමන්ගේ හැකියාව ප්‍රකාශ කරනවා කියන එක මොකද්ද පින්නතුනේ? සිංහ නාදය. මේ සිංහ නාදේ පවත්තන්න කාලයයි මේක. පවත්තන්න කියලා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ එහෙනම් අහගන්න ආනන්දේ. මේ ඉරහඳත් එක්ක තියෙන එක සක්වලකට එක සක්වලක් කියලා කියන ඉරහඳත් එක්ක තියෙන මේ පෘථුවිය ඒ වගේම මේ තියෙන අපි දැන් සාමාන්‍යයෙන් ගත්තම මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන මේක එකට කියනවා එක සක්වලක් කියලා බුදුහාමුදුරේ කියන්නේ ඔය විද්‍යාවෙන් කියන සක්වලවල නෙවෙයි. ඒකේ තියෙනවා පින්නතුනේ 31 තලයක්. මොනවාද මේ 31 තලය? සතර අපාය තියෙනවා. ඔන්න ගණන් හදාගන්නකෝ. සතර අපාය තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. එතකොට 4යි 6යි 10යි නේද? බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. එතකොට 30යි. මනුෂ්‍ය ලෝකයයි 31යි. මේ 31 තලය තමයි එක සක්වලක් කියලා කියන්නේ. එතකොට අපි ඉන්න මේ එක සක්වල පෘථුවියක් තියෙනවා, ඉරහඳ තියෙනවා, මහා මේරු පර්වතය තියෙනවා, ඒ වගේ මුතුරු කුරු දිවයින තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. පේන දේවලුත් තියෙනවා, නොපෙනෙන දේවලුත් තියෙනවා අපිට. ඉතින් මෙන්න මේ විදිහට බ්‍රහ්ම ලෝක තියෙනවා 20ක්. දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකෙ ඊට යටින් ඊට පස්සේ හතරක් පායි. නිරය, තිරිසන් ලෝකය, ඊට පස්සේ പ്രേත ලෝකේ අසුර ලෝකේ. මෙන්න මේ 31 තලයට කියනවා එක සක්වලක් කියලා. මේ වගේ සක්වලවල් 1000කට මේ වගේ සක්වලවල් කීයකටද 1000කට කියනවා චූලනිකා ලෝක ධාතු කියලා. චූලනිකා ලෝක ධාතු. ඒව නැත්තම් සහස්ත්‍රී ලෝක ධාතු කියලා කියනවා. චූලනිකා ලෝක ධාතු. මේ සහස්ත්‍රී ලෝක ධාතු එහෙම නැත්නම් චූලනිකා ලෝක ධාතු 1000කට කියනවා ද්විසහස්ත්‍රී එහෙම නැත්නම් මජ්ක්‍ධිමා ලෝක ධාතු. ඒ කියන්නේ 1000 ඒවා 1000ක්. 10 ඒවා 1000ක් කියලා කියන්නේ දසලක්ෂයක්. ඒ කියන්නේ 1.6ක් නේද? 1.6ක්. ඒකට කියනවා දිවිසාහසිය නැත්නම් මජ්ක්‍ධිමා ලෝක ධාතුව. භාග්‍යතුන් කියනවා මේ මජ්ක්‍ධිමා ලෝක ධාතුව වගේ තව ඒ වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ 1.6 ඒවා වැඩි කරනවා 1.6කින්. ඒ කියන්නේ 1.12ක්. කෝටි ලක්ෂයක් ඇත්තට මෙතන. ඒ වගේ කෝටි ලක්ෂයක් සක්වලට කියනවා භාග්‍යතුන් වහන්සේ මහා සහස්‍රේ එනතන් ත්‍රි සහස්‍රේ ලෝක ධාතු කියලා. ඒතර කොච්චරද නේද? දැන් අද විද්‍යාවෙන් ඔවා හිතන්නවත් බැරි තරම්. එතකොට ඔය මජ්ක්‍ධිමා ලෝක ධාතුව කියලා කියන්නේ දසදහසක් සක්වල කම්පා වුණා කියලා අහලා තියෙනා නේද මේ පින්නතුන්? දසදහසක් කියලා කියන්නේ 1000ව 1000ක් සක්වලව. ඒ කියන්නේ ලක්ෂ 10ක්. ඒ කියන්නේ තුසිත දෙවි දිව්‍ය ලෝකේ ඉඳන් අම්මගේ කුසේ මේ පිළිසිඳ ගන්නවානේ. ඒ වෙලාවේ කම්පා වෙනවා. ඊළඟට සිද්ධාර්ථ කුමාරයා උප්පත්ති සිද්ධ වෙලාවේ ඔන්න ඔය මේ දස මේ දසදහසක් සක්වල කම්පා වෙනවා කියලා කියන අය මජ්ක්‍ධිමාලෝක ධාතුව කම්පා වෙනවා. ඊට පස්සේ අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවේ ඊළඟට බුදු වෙන වෙලාවේ නේද? පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරන වෙලාවේ සහ ආයු සංස්කාරයේ අතහරින වෙලාවේ මේ මේ ලෝක ධාතු කම්පා වෙනවා. එතකොට මහා ශාස්ත්‍රීය ලෝක ධාතුව කියන්නේ ඒ තරම් විශාල. දැන් අද නම් විද්‍යාවෙන් තව එක පෘථිවියක්වත් හොයාගන්නේ නැහැ. ඒ කියන්නේ පෘථිවිය කොච්චරක් තියෙනවද කියලා. පෘථිවි කෝටි ගණන්නේ. දැන් පැහැදිලිව පේනවා කෝටි ලක්ෂයක්. එතනම පේනවා. එතකොට ඒ වගේ තව කොච්චරක් තියෙනවද? විද්‍යාඥයන්ට හිතන්නවත් බෑ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මට පුළුවන් මගේ ශ්‍රවයෙන් මගේ හඬින් ආමන්ත්‍රණය කරන්න ඔය කෝටි ලක්ෂයක් සක්වලට ඕන්නම් පුළුවන් එතනින් එහාටත් පුළුවන් මේක සීමාවක් නැහැ කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේගේ හැකියාව ඒතර කොච්චරද නේද? ඉතින් ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඉතාම සතුටුපත් වෙනවා මම මේ මේ වැඳගෙන පුදාගෙන මේ සත්කාර කරන භාග්‍යතුන් වහන්සේ මෙච්චර ශක්ති සම්පන්නයි. මට මේක මහා ලාභයක්. මට මෙහි මේ වගේ දෙයක් ලැබුණ එක මගේ වාග්යක් මට ලාභයක් කියලා සතුටු වෙනවා. ඒ සතර වුණාට පස්සේ වෙන්නතුනේ ඒ වෙලාව එතන ඉන්න උදාහි ආඳුරු. ඔහොම උදන් අනන්න දෙයක් නැහැ. ඒකේ ඒ හැකියාව තියෙන බුදුහාඳුරන්ට භාග්‍යතුන් වහන්සේ. ඔබට නෙවෙයිනේ කියනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ කියනවා උදාහි එහෙම කියන්න එපා. ආනන්ද මේ සතුට වෙලා මේ මේ සිද්ධ කරගත්ත මේ චිත්ත ප්‍රීතිය නිසා මේ වෙලාවේ ආනන්දය මේ අපවත් වුණොත් එහෙම මෙච්චර වාර ගානක් සක්විති රාජ සම්පatti ලැබුණා. මෙච්චර වාර ගානක් සක්‍රදේ සාපපත්ති ලබනවා. මෙච්චර වාර ගාණක් මේ මේ සක්‍රදේවේන්ද්‍රයා වගේ මේ වගේම සක්විති රජ සම්පත්ති ලබනවා. ඉතින් මේ ආනන්දය හැබැයි මේ ආත්මෙම එහෙම වෙන්නේ නැහැ. මොකද මේ ආත්මෙම අරහත්ත්වයටපත් වෙනවා. උතරින් තමයි ආනන්දාමගවන්ට ගැරන්ට් එකක් හම්බෙන්නේ බගුධාඳුරවන්ගෙන් ඔන්න මේ ආත්මය රහත් බවටපත් වෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒ බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාණ හැකියාව. ඉතින් කොච්චරක්ද කියන එක මේ පින්නතුන්ට පැහැදිලිව පේනවා. එහෙනම් මේ අපි මෙච්චර මෙව හිතාගන්නත් බෑ. බුදු කෙනෙක් කියන කෙනා ගැන අපිට හිතන්නත් බැරි තරම්. ඒ වගේ ධර්මයක් දේශනා කරන්නේ ඒ වගේ බුදු කෙනෙක් අපිට මේ ධර්මයේ දේශනා කරලා තියෙන තියෙන ඒ වගේ ශක්තියක් තියෙන උත්තමයන් වහන්සේ නමක්. ඉතින් අර අබීබු මහරහතන් වහන්සේට අච්චර පුළුවන් නම් එහෙමනම් මේ භාග්‍යතුන් වහන්සේට සීමාවක් පෙන්වන්න බෑ. ඒ තරම් සෑම භාග්‍යතුන් වහන්සේ නමක්ම එහෙමයි. ඉතින් මෙන්න මෙතනදී ඊට පස්සේ වෙන්නතනේ මේ තව පොඩි කාරණාවක් පැහැදිලි කරන්න ඕනේ. මොකක්ද දැන් මේ දැන් මේ ඔක්කොම මේ තියෙනවනේ දැන් මේ කෝටි ලක්ෂයක් සක්වල මේ කෝටි ලක්ෂයක් සක්වල මෙහෙම තිබුණා මේක විනාශ වෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේක සම්පූර්ණම මේ විනාශ වෙලා ගිනි අරන්, ඒ කියන්නේ ගින්නෙන්, ජලයෙන්, වාතයෙන් මේක විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙන එකට කියනවා භාග්‍යතුන් වහන්සේ කල්ප විනාශය කියලා. මොකද්ද කියන්නේ? කල්ප විනාශය. කල්ප විනාශය කියන්නේ කල්පයක් අවසානයේදී විනාශ වෙලා යනවා. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා සාසප සූත්‍රයේ, පබ්බත සූත්‍රයේ, අංගුත්තර මේ සංයුත්ත නිකායේ තියෙනවා. මේකේ පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ කල්පයක් කියන්නේ කොච්චරද කියලා. කල්පයක් කියන්නේ කොච්චරද? කල්පයක් කියන එකට උදාහරණයක් තමයි කියන්නේ. මොකද ඒ තරම් කියන්න බෑ. ඒ තිල්ලීමක් කරලා තුන්වෙනි පාර කියපුවම තමයි උදාහරණයක් කියන්නේ. ඔන්න උදාහරණයක් කියනවා යොදුනක්. ඒ කියන්නේ හැතැම්ම 16 16 16 වගේ පෙට්ටියක්. හිතන්නකෝ මේද මහා විශාලයි. ඉතින් මේ මහා දිස්ත්‍රික්කය ලංකාවේ දිස්ත්‍රික්කයකටත් වඩා විශාල ප්‍රමාණයක්. ඒ වගේ හැතැම්ම 16 16 16 පෙට්ටියකට අබ පුරවනවලු. අබ පුරවලා අවුරුදු 100කට එක බෑටයක් අයින් කරනවා. 100කට එකක්. අපිට නම් එකක්වත් බෑනේ. ඇයි බැරි? අපි 100ක් ජීවත් වෙන්නෙත් නෑනේ. ඉතින් එක අබෑටයක්වත් අයින් කරගන්න බෑ. එතකොට අවුරුදු 100කට සැරයක් තමයි එකක් අයින් කරන්නේ. එහෙනම් මේ පෙට්ටියේ අබ කවදා හරි දවසක ඉවර වෙනවනේ. හැබැයි පින්න තුනේ බුදු පියාණන් දේශනා කරන ඒත් කල්පයක් ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ තරම් දිගයි. තව උදාහරණයක් පෙන්නනවා. ඒ වගේ ඇතම 16 16 16 වගේ තියෙන ලොකු කළු ගලක් තියෙනවා. කන්දක් කියලා හිතන්නකෝ. මේ කන්ද සිනිඳු සලුපටකින් අවුරුදු 100කට සැරයක් එකපාරක් පිහිනවා. ගෙවෙනවානේ. එහෙනම් මේක කවදා හරි දවසක ගෙවිලා ඉවර වෙනවානේ. ආන් එහෙම ගෙවිලා ඉවරුණත් කල්පයක් ඉවර වෙන්නේ නැහැ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ තව මේක පස්සේ ඒ අටුවාවල එහෙම විස්තර කරනවා මේ කල්පයකට අන්තරා කල්ප 256ක් තියෙනවා කියනවා. අන්තරා කල්ප කීයද? 256ක්. එතකොට මේ කල්පයේ කාලෙ කියන්නේ කොටස් හතරකට බෙදෙනවා. කල්පය. ඒතර කල්පය කෑලි හතරකට බෙදුවාම ඒක කල්ප කාලක්නේ. එහෙනම් කල්ප කාලයව හතරක් තියෙනවා. එහෙනම් එක කල්ප කාලයකට තියෙනවා අන්තරා කල්ප 64ක්. 64යි 64 128යි 128 128යි 256ක් තියෙනවා එතකොට. හැබැයි මේ අන්තරාකල්ප 256ම මේ විශ්වයේ තියෙන්නේ නැහැ. එක අන්තරාකල්පයකදී මේ විශ්වය හැදෙනවා. තේරෙනවද විනාශයලා හැදෙනවා එක අන්තරා එක මේ මේ කල්ප කාලකදී. ඊළඟ හැදිච්ච එක පවතිනවා තව කල්ප කාලා. හැදිච්ච එක ඊට පස්සේ විනාශ වෙනවා තව කල්ප කාලක් ඊට පස්සේ ඊතුරු කල්ප කාල මොකක්වත් නැතුව තියෙනවා එහෙනම් දැන් බලන්න මේක පවතින්නේ ඇත්තටම කල්ප කොච්චරද කාලයි අන්තරා කල්ප 64ක් විතරයි තියෙන්නේ මේ අන්තරා කල්පයක් කියන්නේ මොකද්ද කියලා කියන්නම්කෝ අන්තරා කල්පයක් අන්තරා කල්පයක් කියලා කියන්නේ අපි අපේ ආයුෂය දැන් අපේ මේ කාලේ ආයුෂය මොකද වෙන්නේ අපේ අඩු වෙලානේ යන්නේ නේ අවුරුදු 10ට අඩු වෙන්නේ දැන් අපේ ඉස්සර තිබුණු අපේ මුතුන් පිටු අවුරුදු 100ට එහා හිටියනේ 100 ඊට පස්සේ 90 ඔහොම ඔහොම අඩු වෙලා දැන් දැන් මේ කාලේ 70 80 එහෙම නැත්නම් 60 මේ 50 ඉතින් තව කාල යනකොට තවත් අඩු වෙනවා අඩු වෙලා ඔහොම ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙනවා 10ට අඩු වෙලා මේක වැඩි වෙනව නැවත 1.140කට ආවිෂය තේරෙනා නේද ඔය අවුරුදු 10ට අඩු වෙනකොට පින්න තුනේ මේ ඒ අඩු වෙලා අය මේක වැඩි වෙනවා 1.140ට 140ට වැඩි වෙලා අය අඩු වෙනවා 10ට. ಗುಣධර්ම වැඩි වෙනකොට ආයශය වැඩි වෙනවා ಗುಣධර්ම අඩු වෙනකොට ආයශය අඩු වෙනවා අවුරුදු 10ට. අන්න ඒ 10 ඉඳන් 1.140 දක්වා වැඩි වෙලා නැවත 10ට අඩු වෙනව නේද කාලයක් යනවානේ. ආන් මේ කාලයකට කියන අන්තරා කල්පයක් කියලා. එන අන්තරා කල්ප කීයද? 256ක්. හ්ම්. ඔය අවුරුදු 10ට අඩු වෙන කාලේ තියෙනව නේද? ඒ කාලේ තමයි සත්ත්ව විනාශයක් වෙනවා. කල්ප විනාශයක් නෙවෙයි වෙන්නේ. සත්ත්ව විනාශයක්. මුර්ගවසන් වර්ෂාවක් අහිනවා කියලා අහලා තියෙනව නේද? මොකද දැන් එන්න එන්න එන්න එන්න මිනිස්සු දැන් බලන්න වර්තමානයේ මේ සත්ත්ව විනාශ වෙන්නේ මොන හින්දාද? ලෙඩ හින්දා නේ. රෝගෙ හින්දා විනාශයලා යනවා. ඊළඟට ආයුධ දැන් බලන්න යුද්ධ කියන්නේ සම්පූර්ණ ගහ ගන්න. එහෙනම් ආයුධ හින්දා විනාශයලා යනවා. ඊළඟට දුර්භික්ෂ. මෙන්න මේ වගේ විනාශයලා යනවා. එතකොට අවසානයේ ඔය අවුරුදු 10ට අවශ්‍ය අඩු නම් අවුරුදු 5ේදී කසාද බඳිනවා. ඉතුරු 5ේදී දරුවා හදනවා. ඔය කාලය වෙනකොට පින්නතුනේ මතක තියාගන්න මවට පුතාව පේන්නේ, දුවව පේන්නේ හරියට වැද්දෙක් මුවෙක් දකිනා වගේ. ඒ වගේ මුර්ග ගති ඇති වෙනවා. ඒ වෙලාවට අත් අත්පයවල වල මේ වගේ පහළ වෙනවා කියලා කියනවා මේ කපා කොටා ගන්න අවශ්‍ය හැම දෙයක්ම. ඉතින් කපා කොටාගෙන මැරෙනවා. කට්ටිය කල්පනා කරනවා මේක හරියන එකක් නෙවෙයි කියලා. ඒගොල්ලෝ ඔය ගල් ගුහා වගේ තැන් වලට ගිහිල්ලා අපි ප්‍රාණඝාතයෙන් අයින් වෙන්න ඕන, අදත්තාදානයෙන් අයින් වෙන්න ඕන කියලා ಗುಣධර්ම ඇති කරගෙන නැවතත් ඒ પરම්පරාවල ආයුෂ වැඩිවීමක් සිද්ධ වෙනවා. ආය අඩු වෙනවා. දැන් මේ යන්නේ අඩු වෙන කාලේ අපි. මේ යන්නේ එන්න එන්න අනාගතේ නම් ඉතින් හොඳක් නෙවෙයි මේ වෙන්නේ. අනාගතයට එන්න එන්න එන්න දුෂ්චරිතයන් වැඩි වෙලා. හැබැයි අපිට තියෙන වාසනාවක් තියෙනවා මේ කාලේ භාග්‍යතුන් වහන්සේ නමකගේ ධර්මයේ ඇහෙන් නිසා අපි මහා වාසනාවන්තයි. ඒකයි අපිට තියෙන මේ වාසිදායක தත්ත්වය. දැන් මෙන්න මේ කාලේ මේ මේ භාග්‍යතුන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ හරි ලස්සන දේශනාවක් සිද්ධ කරන මේ කොහොමද මේ සත්‍යය මේකේ පහළ වෙන්නේ කියලා. දැන් මේක විනාශ වෙලා සම්පූර්ණ නැත්තටම ඇති වෙනවා මේ ඊරවල් හතක් පායන කතාවක් තියෙනවා ඒක අපි ඉදිරියට කතා කරමු සත්‍ය නැති වෙලා මේ සම්පූර්ණ කෝටි ලක්ෂයක් සක්වල හිස් වෙනවා. ඒකේ අපේ තියෙන මේ බ්‍රහ්ම ලෝක ටිකක් විතරක් ඉතුරු වෙනවා. දැන් ওই ගින්නෙන් විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක පල්ලෑම තියෙන තුන විනාශ වෙලා යනවා. ඉතුරු උඩ 17ම ඉතුරු වෙනවා. ඊළඟට ජලයෙන් වාතයෙන් හොම විනාශ වෙනකොට තවත් ඉහළට විනාශ වෙනවා. නමුත් ওই ගින්නෙන් විනාශ වෙන එක ගැන තමයි දේශනාවේ සඳහන් වෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. ඉතින් ඒ වෙනකොට මේ විනාශ වුණාට පස්සේ අර ඉන්න බ්‍රහ්මිය කල්පනා කරන නැවතත් අර ඒගොල්ලෝ දන්නවනේ දැන් කල්ප ගණන් ඉඳලා මේක තිබ්බ ආකාරය. ඒගොල්ලෝ කල්පනා කරන මේක අර තිබ්බ විදිහට හැදුනා නම් හොඳයි කියලා. හ්ම් ඒ ධානය චිත්තයන් එක්ක ඉතින් ඇත්තටම ඔය උතු සමුත්තානික එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අඩංගු මහා වර්ෂාවක් මේ කෝටි ලක්ෂයක් සක්වලටම වහිනවා. වැස්සට පස්සේ මේ ඉර හඳ තාරකා මේ සියලුම දේවල් අවශ්‍ය දේවල් කරවලයි මේ ඔක්කොම හැදෙන්න පටන් ගන්නවා. ඉස්සල්ලාම හැදෙනවා කියන්නේ අපේ මේ තියෙන මගුල් සක්වලේ පෘථුවිය. ඒ බුද්ධ ගයා භූමිය තමයි හැදෙනවා කියලා කියන්නේ. බුදු කෙනෙක් බුදු වෙන එතන තමයි මේ විශ්වය මොකද්ද? කේන්ද්‍රය. එතන තමයි ශක්තිත් ශක්තිය ගොඩනැගිච්ච තැන. එතකොට එතන මේ මේ වෙලා ඊට පස්සේ මේ භූමිය සම්පූර්ණම කිරියොදයක් වගේ පවතිනවා. අර ආබස්සර කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙන අහලා තියෙනවානේ. ඕකේ ඉන්නේ ප්‍රීතිය. ප්‍රීතියෙන් තමයි ප්‍රීතිය අනුභව කරගෙන තමයි ඒගොල්ලෝ දෙවෙනි ධානතලයේ ඉන්නේ. මුළු කයෙන්ම ආලෝක විහිදුවාගෙන මේගොල්ලෝ එනවා මෙන්න මේ පෘථුවියට. මේ අපි ඉන්න මේ පෘථුවියට එනවා. එතකොට මේක නෙවෙයි. ඒ කියන්නේ වෙන වෙන කල්පවල තිබුණ වෙන එකක්. තේරෙනා නේද? දැන් මේ කල්පේ තියෙන මේ වෙන එක මේකත් විනාශලා යනවා. ඒ කාලේ තිබුණේ පෘථුවේ කියලා හඳුන්වපු දෙයට එනවා. එතකොට මෙන්න මේ එන සත්‍යයන් මේකේ එහෙම යනවා තමන්ගේ ඇඟෙන් ආලෝකය තියෙනවනේ. කයින් අර එහෙට මෙහෙට යන උඩින් යන ඉතින් එහෙම ඉන්නවා. ඉන්නකොට උතරින් ඉන්න සමහර ඒ බ්‍රහ්මෙක් මොකද කරන්නේ? බ්‍රහ්ම කියන්නේ මේ අපිම තමයි ඈ වෙන කවුරුවත් නෙවෙයි. ආ ලෙව කනවාර භූමිය. භූමිය ලැබ කාලා බලනවා. ඒකේ රසයට ඒගොල්ලෝ වශී වෙනවා. අහු වෙනවා. අන්න එතනින් තණ්හාව කට ගන්නා මොකේද? මෙන්න මේ කබලිකාර ආහාරයට. එහෙම නැත්නම් මේ කාමයක් තිබුණේ නැහනේ කලින්. මේ මේ සම්බන්ධ කාම නැහැ. දැන් මේ අපි කාම ලෝකයක් සම්බන්ධ ඒගොල්ලන්ට අදහසක් නැහැ. ඒගොල්ලන්ට මේ ප්‍රීතිය. ඒක කකා හිටියේ. දැන් මේගොල්ලෝ මේක කන්න පටන් ගත්තා. දැන් ඒගොල්ලෝගේ කයවල වල අර තියෙන ආලෝකය නැති වුණා. ඝන වුණා. ඕන්න ඒ කාලේ ඉරහඳ පහළ වුණා කියලා කියනවා. මොකද ආලෝකයක් නැති වෙනකොට ආලෝකය පහළ වෙනවා. ඉතින් මෙන්න මේ ඒ සබාධර්මයේ සිද්ධ වෙන දේවල් මේවා. මතක තියාගන්න. ඒ කියන්නේ දැන් අපේ චිත්තයන් එක්ක මේ රූප දේවල් පහළ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් උපාසකම්මලා ඉස්සර නේද බිම ඉඳගෙන ඉන්නේ පොල් ගෑවේ නේද? ඉතින් කාර්යය කරනකොට කොන්ද රිදෙනවා කියලා පටන් ගත්තට පස්සේ මොකද වුනේ? දැන් හිරමනේ කොහාට ආවද? මේසෙට ආවනේ. දැන් ඒකත් අමාරුනේ කරගන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ඉලෙක්ට්‍රික් තියනවා නේද? කරන්ට් එකේ. එහෙනම් අපි හිතන විදිහට දැන් මොකද වෙන්නේ? වැඩ ලේසියෙන්න බඩු හැදිලා තියෙනවානේ. එහෙනම් අපේ චිත්තයත් එක්කම වැඩි වෙන අනාගතයේදී දැන් පාරවල બ્લોක් කිය කියා දැන් දඟලන එක අනාගතේ උඩින් යන්න වාහන එනවා. ඒ කියන්නේ දැන් තව අවුරුදු 100ක් 200ක් යනකොට එහෙම වෙනවා. දිනුවක් කියලා තමයි හිතන්නේ. නමුත් ලොකු ප්‍රශ්නයකුත් අනිත් පැත්තෙන් තියෙනවා. ඉතින් කොහොම වුණත් අපේ මේ චිත්තය අනුව මේ රූපය හැදෙන එක සිද්ධ වෙනවා. ඒක ඒක තියෙනවා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ දැන් බලන්න අපි භාවනා කරන පරිසරයක් තියෙනකොට දැන් පන්සලකට ගියාම අපිට හරි සැනසෙල්ලයි නේද? ඇයි එතන තියෙන පින්දහම් කටයුතු සිද්ධ වෙන තැන. එහෙනම් මේ පරිසරේ හරීම හිතට සැනසෙල්ලක්. ඒ හිත අනුව යන කෙනත් හිත පහන් කරගන්නවා. ඒ අනුව අර පන්සලේ තියෙන ස්වභාවය හැම රැකෙනවා. ඒ අනුව මේවා සිද්ධ වෙනවා ඉතින්. ඒවා පේන්නේ කාටවත් ඔප්පු කරලා එහෙම තර්ක කරලා එහෙම පෙන්වන්නත් බෑ. මේවා සබහා ධර්මයේ සිද්ධ වෙන ක්‍රියාදාමය බුදුහාමර දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ අර පොළවේ රසය අනුභව කරනකොට අන්න ඇඟේ තියෙන මොකද වෙන්නේ? කය ඝන වෙනවා. ඒ ආහාරයත් එක්ක එක එක්කෙනාගේ කයවල් අතර වෙනස්කම් ඇති වෙනවා. අන්න දැන් ප්‍රශ්නයක් ආවා. ඉස්සර නම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කයවල් අතර වෙනස්කම් ඇති වුනහම කියනවා ඔයා කළුයි මං සුදුයි දැන් කට්ටිය මොකද කියන්නේ? අන්න බෙදා ගන්නවා. එයා මාන්නේ මයිනා නේද? මම සුදුයි අය කළුයි. දැන් මාන්නේ ඉන්න පටන් ගත්තා. මයින්න පටන් ගත්තා. ඔන්න. ඊළඟ ඔන්න අර භූමිය එහෙම වෙනකොට අර භූමිය තියෙන අර පොළොවේ තිබුණු රසය අතුරුදහන් වෙනවා. තේරෙනව නේද? ඊට පස්සේ අතුරුදහන් වුණාට පස්සේ හට ගන්නවා මේකේ මේ මේ භූමි පප්පටකය කියලා එකෙන් හතු වගේ જાතියක්. ඒකත් කනවා මේ කට්ටිය. කනකොට තවත් කය කන ඝන වෙනවා. තවත් මේකේ මේ කයේ තියෙන ඒතර අතිමාන්න අතිමාන්න අයත් ඇති වෙනවා. ඊට පස්සේ එහෙම වෙනකොට ඒකත් නැති වෙලා යනවා. ඊට පස්සේ බදහලතා කියලා වැල් జాතියක් පහළ වෙනවා. ඒකත් කන. ඒකත් හරි ප්‍රණීත රස දෙයක්. ඒකත් කනකොට අන්න ඒකත් නැති වෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ට හරි ප්‍රශ්නයක්. මොනවාද ඔක්කොම තිබුණ ඒවා මොකද උනේ? නැති වෙලා යනවානේ. දැන් මිනිස්සු අදත් කියලානේ ඉස්සර නම් අපිට තිබුණා දැන් නම් නැහැ කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා ඒ පරණ අපේ වංශ කතාවත් එක්ක කියන දෙයක් කියලා. මිනිස්සු අද එහෙම කියන්නේ ඉස්සර තිබුණා දැන් අපිට නැති වුණා කියන්නේ අරවා ඉස්සර තිබුණා දැන් නෑ එදා තිබුණ දේ තමයි මේ කියන්නේ. මිනිස්සු දන්නේ නැහැ කියලා කියනවා. මේ අපිට වෙච්ච දේ මේ කියන්නේ. ඊට පස්සේ වාග්යතුන් වහන්සේ පෙන්නනවා ඊට පස්සේ අර බදාලතාවක් නැති වුණාට පස්සේ හට ගන්නවලු මේකේ හැල්වි කියලා જાතිය. ඒ කියන්නේ සංජාත වේ කියලා ඔය කියන්නේ. මේක හැබැයි හරි සුවඳයි. කුරුට්ට නෑ, දහය නෑ. ඕන තරම් ඒක කන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරි ප්‍රණීතයි. මේක කන්න පටන් ගන්නවා. කපපුවාම අයෙත් මතුවෙනවා. අයෙත් මතුවෙනවා. ඉතින් මෙහෙම කන්න පටන් ගත්තට පස්සේ පින්නතුනේ මේගොල්ලෝගේ කයවල් තව තව මොකද වෙන්නේ? ඝන වෙනවා. තේරෙනව නේද? ඝන වෙනවා. ඔන්න ඌව කනකොට තමයි පින්නතුනේ ස්ත්‍රී සහ පුරුෂ ભેදය ඇති වෙන්නේ. එහෙනම් එතකන් තිබුණානේ ප්‍රශ්නයක්. නැහැ. ඉතින් මේවා කාලා මොන කියනවා වාග්යතුන් වහන්සේ ස්ත්‍රී පුරුෂයා දිහා බලා ඉන්නවලු. පුරුෂයා ස්ත්‍රිය දිහා බලා ඉන්නවලු. දැන් දෙහෙම බලා ඉන්නකොට අන්න රාගය ඇති වෙනවා. තේරෙනව නේද? රාගය ඇති වෙනවා. මේ රාගය ඇති වෙනකොට දැන් මේගොල්ලෝ තවත් වැරදි වැඩක් කරන්න පටන් ගන්නවා. මොකද්ද? මෙවුන් දන් හොයන්න පටන් ගන්නවා. මෙවුන් දැන් හොයන්න පටන් ගන්නවා. ආන් එතනින් තමයි මේ තවත් දැන් ඔන්න ඉස්සල්ලා මොකක්ද ආයේ මාන්නය ආවනේ. ඉස්සලා තණ්හාව ආවනේ අර පොළවේ රසට. ඊළාට මාන්නය ආව. අති මාන්නය ආව. දැන් දැන් මෙවුන් දැන් හොයනයි කියන්නේ කාමයේසු මිච්ඡාචාරනේ. කාමයේ සම්බන්ධව දැන් දේවල් ඇවිල්ලා තියෙන මෙවුන් දැන්. එතකොට ගරහනවල ඉන්න මිනිස්සු. ගරහනා කියන්නේ සතෙක් තව සතෙකුට මෙහෙම දෙයක් කරයිද? තේරෙන්නේ නේද? මාස දෙක තුනකට ගම් පැත්තේ වද්දා ගන්නෑ වේතලා. හැබැයි මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරනවා එදා ගරහපු එක අද සම්මත කරගෙන කියලා. තේරුණා නේද? එදා ගරහපු එක අද ප්‍රශ්නයක් නැතුව නීතියෙන් සම්මත කරගෙන අපි ඉන්නවා කියලා. එතකොට මේක නවත්තන්න බැරි හින්දා මේ අයට වැඩි කාලයක් මේවා යෙදෙන්න ඕන හින්දා ආවරණ කරගත්තා කියනවා. ගෙවල් හදාගත්තා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මොකද්ද කියන්නේ? ගෙවල් හදාගෙන තියෙන්නේ මොකේද? මේ උන්දන් හොයන්නේ. ඉතින් අපි තට්ටු 2 3 4 5 හදාගෙන දඟලන අපිට මහා ලොකු ගෙවල් තියනවා කියලානේ. මිනිස්සු බලන්නකොනේ ගෙවල් වෙනේ. ඒතකොට ගෙවල් හදාගෙන තියෙන්නේ මොනකටද? කුසලයටද අකුසලයටද? අකුසල් සිද්ධ කරන්නේ. හ්ම්? ඉතින් බලන්න මේවා දාගෙන උඩ පයින්න දෙයක් අපිට ඇත්තේ නැති කතා. හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම මෙවුන්දන් හොයලා ඉතින් මේවා කරගෙන යනකොට මේගොල්ල මොකද කරන්නේ? අර ගෙවල් වලට එලා ඉන්නකොට හැල් කපාගෙන ඉනවා උදේ ගිහිල්ලා රැත් හවසටත් එක්ක. දැන් ඔන්න ගොඩ ගහ ගන්න පටන් ගන්නවා. ඒක අර එක දවසට අනිත් කට්ටිය දිගට පුරුදු වෙනවා. එක දවසක ගිහිල්ලා දවස් හතටම හැල් ගොඩ ගහගෙන එනවා. තේරෙනව නේද? දැන් අපි මේ කාලෙත් දැන් ওই නේද ගෙවල් වල අනාගතයට කියලා එකතු කරගන්නේ. ඈ දැන් භික්ෂුන් වහන්සේට එහෙම තියාගන්න බෑ. ඇයි භික්ෂුන් වහන්සේට තියාගන්න බෑ? අද හම්බුණා නම් කාපා නැත්තම් උඹට තව මේ හම්බෙච්ච දාණයෙන් තව දවස් හතක් තියෙනවා. මේක හම්බෙලා තියෙන මේ දවස් හතවලම භාවනා කරලා ජීවිතය අතහැරලා භාවනා කරපන්. මේ දෙකෙන් තියෙන්නේ. හම්බ කරගෙන තියාගන්නවා නම් එකතු කරගෙන. හෙටත් මං ස්ථිරයි, අනිද්දාත් ස්ථිරයි, මාස 3ක ස්ථිරයි. ඉතින් බලන්න පින්නතුනේ මිනිස්සු ෆික්ස්ඩ් ඩිපොසිට් දාගෙන, එහෙම නැත්නම් ගෙවල් දොරවල් හදාගෙන, දේවල් රැස් කරගෙන, නිත්‍යතාවයක් ඇති කරගන්නේ තියෙන්නේ. එහෙනම් අනිත්‍යයක් කල්පනා වෙනවද? මේ බණ කිව්වට ඇහෙනවද? තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. බුදුහාමුදුරු කියපු එක අපි ඇහුවේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් දැන් පැහැදිලිව පේනවා. මෙන්න මේ ඔන්න දැන් මෙතන තමයි ලස්සනට දැන් කෙලස් ටික එන්නේ එන්නේ එන්නේ. එක එක කෙලස් දැන් වැඩි වෙනවා. ඔන්න ඊට පස්සේ දැන් හැල් එකතු කර ගන්නවා. ඊට පස්සේ මෙහෙම එකතු කර ගන්නකොට අර තිබුණු හැල් නැවත වැවෙන්නේ නැතුව ගියා. 10යි ඉන්න පටන් ගත්තා. කුරුට්ට ආවා. දැන් කපපුවාම නැහැ. ඊට පස්සේ මොකද කරේ? කට්ටිය දැන් හරි ප්‍රශ්නයක්. දැන් හැල් නැති වෙනවනේ. කපපුවාම දැන් ගොයන් කපනවා නම් ගොයන් කපුවට පස්සේ හපුවා ආවේ නැහැ. එන්නේ නැහැ. ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? තියෙන ටික මොකද කරගත්තේ ඉන්න කට්ටිය? එහෙනම් අපි මායින් ගහගමු. ඔන්න ඉඩම් බෙදාගත්තා. ඊට කලින් ඉඩම් බෙදා ගන්න ඔප්පු මොකක්වත් නෑ නේද? අන්න දැන් ඉඩම් බෙදා ගන්නවා. උඹට මේ කෑල්ල, උඹට මේ කෑල්ල කියලා එක එක පුජ්‍යලයන්ට බෙදලා දෙනවා. බෙදා ගන්නවා. දැන් මේකේ හැල් ටික මෙයා කපාගෙන කපාගෙන කපාගෙන යනකොට එයාගේ හැල් ඉවර වෙනවා නේද? ඉවර වෙලා ඉවර වෙනකොට මොකද කියන්නේ මෙයා පයින්න අනිත් කොටුවට තේරෙ නේද අනිත් පැත්තට එහෙනම් දැන් මොකද්ද පටන් ගත්තේ අදත්තා දානි නුදුන් දෙයක් ගත්තා අදත්තා දානි එහෙනම් දැන් කාමිත්‍යාචාරයක් තියෙනවා දැන් අදත්තා දානයක් තියෙනවා එහෙනම් අදත්තා දානෙන් පස්සේ දැන් අදත්තා දානෙ ගත්තට පස්සේ අල්ලා ගන්නවා කට්ටිය එකතු වෙලා උඹ පැන්නනේ අනිත් ඒගාගේ වෙලට කොටුවට පැන්නේ නේද කියලා අල්ලා ගන්නවා දැන් ගරහනවා නේද ගරහනවා සමහර දඬු මුගුරලන් ගහනවා අරයා කියනවා මම ගත්තේ නෑ මම කෑවේ නෑ. බොරු නේද? එහෙනම් මොනවාද පටන් ගත්තේ? මුසා වාද මුසාවාදේ පටන් ගන්න. එහෙනම් දැන් පැහැදිලිව පේනවා තවත් මොකද වෙන්නේ? කෙලෙස් එකතු වෙනවා. එන්න එන්න එකතු වෙනවා දැන්. අරකට එකතු වෙනවා. දැන් ඉස්සර ආභස්තර ලෝකයෙන් ආපු අයට මේ වෙච්ච දේ ඈ ධානය චිත්‍රයන් වල තිබුණ අයට වෙච්ච දේ. දැන් ඔන්න එන්න එන්න එන්න එන්න කෙලෙස් ඇති වුණා. එතකොට මේ විදිහට ඇවිල්ලා පින්නතුනේ දැන් මේගොල්ලෝ මේ බොරු කියනවා එහෙනම් පංචශීලයේම දැන් මොකද නැතේ නැති වුණා එහෙනම් සිල් නැහැ දැන් සිල් වෙන්න එන්න කැඩෙනවා අකුසලයේ වැඩි වෙනවා ඈ ඊට පස්සේ මේ කල්පනා කරනවා මේක හරියන්නේ අපිම මේ දඬුවම් කරලා හරියන්නේ මේකට කවුරු කෙනෙක් හොඳ කෙනෙක් පත් කරන්න ඕනේ මහා සම්මත කියලා කෙනෙක් පත් කරගමු. අපි මේ ගැරහියුත්තාට ගරහන්න ඕන, දඬුවම් කරන්න ඕන, විදුත්තාට දඬුවම් කරන්න ඕන කියලා කෙනෙක් පත් කරගමු. එයාලට අපේ හැල්වලින් කොටසක් දෙමු. එයාට. එහෙම කෙනෙක් පත් කරගන්න. එයා තමයි රජතුමා. එයා තමයි කවුද? රජතුමා. මොනවාද හැල්වලින් කොටස? බදු. අදත් අපි දෙනා නේද? මොනවාද? බදු රජතුමාට බදු වෙනවා. මොනා කරනවට? අපිව බලා ගන්න ආරක්ෂාවෙන්, සෞඛ්‍යයෙන් රජතුමා අපි බලා ගන්නව නේද? ඈ යන්න ඒක තමයි වෙලා තියෙන්නේ. එදා මේ පටන් ගත්තේ. අන්න ඒ වංශයට කියනවා දැන් රජතුමා ඒ පත් කරගත්තනේ කට්ටිය. එහෙනම් මහා සම්මත රජ කෙනෙක් එහෙම පත් කරගත්තා. ඒකට කිව්වා ශාස්ත්‍රීය වංශකය කියලා. කවුද? ශාස්ත්‍රීය. මෙහෙම ඉන්නකොට කාලයක් කට්ටිය හිතනවා අපි මේ වගේ ධාන මේ මේ මේ බ්‍රහ්ම ලෝකයෙන් ආපු කට්ටිය මේ වගේ කාමයට කැදර වෙච්ච කට්ටිය නෙවෙයි. එහෙනම් අපි කැලේට ගිහිල්ලා භාවනා කරලා ධාන වඩනවා කියලා කට්ටිය යනවා. ඒගොල්ලෝ කියනවා බ්‍රාහ්මණයෝ කියලා. බ්‍රාහ්මණයෝ. තව කට්ටියක් අර මෙවුන්දන් හොයීම හරහා ඇතිවෙනා වූ කුසිකාර්මික කටයුතු කරගෙන නේද වෙලහෙලෙන් දාම් කරගෙන කට්ටියක් ජීවත් වෙන ඒ කට්ටියට කියනවා ගෘහපතියෝ ඒගොල්ලෝ කියනවා වෛශ්‍ය කියලා. තව කට්ටියක් කියනවා හොරාකන්ද. ඒ කට්ටිය කවුද එහෙනම්? සුද්ධ. ගහනවා මරනවා මේවා කරනවා සුද්ධ. එතකොට මේ කට්ටිය වෙන කට්ටියක්ද අර කට්ටියගේම කට්ටියක්ද? මේ හිතපු කට්ටියම නේද? එහෙනම් මේ කුල ભેදයක් මොකක්වත් නැහැ. එහෙනම් තමන්ගේ කර්මය අනුව මෙහෙම එකක් සිද්ධ වුණා. එයාලා කරපු ක්‍රියාව අනුව මේක සිද්ධ වුණා. කෙලෙස් වැඩි වුණා. දැන් මෙහෙම යනකොට පින්නතුනේ මේ කතාව දිගට සිද්ධ වෙනවා. මේ කල්ප මේ මේ මේ අර කල්පේ දැන් තියෙනවනේ හැදිලා තියෙනවනේ. ඒ කාලේ සිද්ධ වෙනවා මේ කතන්දරේ ඔක්කොම සිද්ධ වෙනවා. ඔය වගේ කාලේ ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ අවසාන වෙනකොට දැන් ආවිෂ දැන් එන්න එන්න මොකද වෙන්නේ? අර බ්‍රහ්මයාගේ ආවිෂ එදා එනකොට 1.140ක්. මේ පොළවට එනකොට. දැන් මොකද උනේ? 1.140 තිබුණ ආයුෂ අසංකේයයක් ආයුෂ අඩු වෙනවා අවුරුදු 10ට. තේරෙනව නේද? අවුරුදු 10ට අඩු වෙනවා. ඔන්න ඔය 10ට අඩු වෙනකොට තමයි අර මුර්ග ගතිපති වෙන්නේ. ආයෙ වැඩි වෙනවා. තේරෙනනේ? ආයෙත් 107. ඇයි ආයෙත් හොඳ හොඳ මේ හොඳ කල්යාණ ධර්මයන් ඇසුරු කරනවනේ. ආයෙ අඩු වෙනවා. මෙන්න මේ අඩු වෙවි වැඩි වෙවි යනකොට තමයි පින්නතුනේ මේ අඩු වෙන කාලේ අවුරුදු 100ත් ලක්ෂයක් අතර කාලයක් තියෙනවනේ. ආන් ඒ කාලයක් තමයි කලියුගය කියලා කියන්නේ. ඒ කාලෙක තමයි කවුද බුදු කෙනෙක් පහළ වෙන්නේ. හැබැයි පින්නතුනේ හැම කල්පයකම බුදුවරු පහළ වෙන්නේ නැහැ. එහෙනම් ඒ කල්පයකට දැන් මේ වගේ ගිහිල්ලා ඔය අවසාන කාලෙදී මේ සියල්ල විනාශ වෙලා යන අර කාලේ තියෙනනේ ඊට පස්සේ තමයි ඊරවල් පායන්නේ. ඉතින් බුදුවරු පහළ වෙන්නේ මතක තියාගන්න මේ සමහර කල්පවල විතරයි. සමහර කල්පවල කෙනෙක්වත් නැහැ. සමහර කල්පවල එක බුදු කෙනයි පහළ වෙන්නේ. අන්න ඒ එක බුදු කෙනෙක් පහළ වෙනට ඒකට කියනවා සාර කල්පයක් කියලා. දත සමහර කාලයන් වල තියෙනවා බුදුවරු දෙන්නයි. ඒකට කියනවා මණ්ඩ කල්පය කියලා. සමහර කාලයන් වල තියෙනවා මේ බුදුවරු ඒ කියන්නේ දැන් මණ්ඩ කල්පයේ බුදුවරු දෙන්නෙක් පහළ වෙනවා. වර කල්පවල බුදුවරු තුන් දෙනෙක් පහළ වෙනවා. ඒ කියන්නේ වර කල්ප කියපුවාම නමක් දාන්නේ බුදුවරු තුන් දෙනෙක් පහළ වෙන නම් මොකද්ද? වර කල්පයක්. බුදුවරු හතර දිනක් පහල වෙනවා නම් සාර මණ්ඩ කල්පයක් කියලා කියනවා. සාර මණ්ඩ. ඔය දැන් තණ්හං කර, මේදං කර, සරණං කර, දීපං කර බුදුහාමුදුරුවෝ හතර නමක් පහල වුණා. ඉස්සල්ලා මේ කල්පයට කියනවා මොකක්ද එහෙනම්? සාර මණ්ඩ. දැන් අපේ කල්පය මොකක්ද එහෙනම්? බද්ධ කල්පය. බුදුවරු පස් දිනක් පහල වෙනවා. දැන් හතර නමක් පහලලා ඉවරයි. තව එක නමක් ඉතුරුයි. එතකොට දැන් අපේ භාග්‍යතුන් වහන්සේ කොච්චර කාලයක් පාරමිතා පුරලා තියනවද? ගෞතම බුදු පියාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් වෙන්නතනේ. සාරා සංකේය කල්ප ලක්ෂයක් කියන්නේ කොච්චරද කියලා බලන්නකෝ. මේ වගේ කල්ප තේර නේද? මේ වගේ කල්ප අසංකේය හතරක්. අසංකේය හතරක් කියලා කියන්නේ 1.140ව හතරක්. හිතා ගන්න බෑ නේද? ඒ කියන්නේ 1.140ව හතරකුත් තව ලක්ෂයක්. ඒ අපේ මේ ගෞතම බුදුහාඳුරෝ මේ අර මේ තණ්හංකර බුදුහාමරයන් කාලේ ඉඳන් හොඳේ. මතක තියාගන්න. ඊට කලින් අර හිතෙන් සහ වචනයෙන් බුදුබවත් ප්‍රාර්ථනා කරනවානේ මාතුපෝසක කතාවේ ඉඳන්. එහෙම ගත්තාම බුදුවරු දැන් මේ තණ්හංකර බුදුහාමරයන්ගේ නම් බුදුවරු 27 නමයිනේ. නමුත් ඊට කලින් බුදුවරු අර හිතෙන් බුදුව ප්‍රාර්ථනා කරන්නේ ඒ එතන බුදුරු 125000ක් ඊළඟට 3 ලක්ෂ 80 7000ක් තියෙන වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කරන කාලේ. ඉතින් කොච්චර කාලයක්දනේ? එතකොට දැන් බලන්න මේ භාගතුන් වහන්සේ දැන් අපේ ප්‍රඥාදිත බුදු කෙනෙක්නේ ගෞතම බුදු පියාණන් වහන්සේ. එතකොට අසංකේය හතරකුත් කල්පලක්ෂය. එතකොට මීට කලින් පහළ වුණු කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ශ්‍රද්ධාධික බුදු පියාණන් වහන්සේ නම. උන්වහන්සේ අට අසංකේයය. ඒ කියන්නේ අර වගේ අසංකේය අටකුත් කල්ප ලක්ෂයක්. ඉදිරියේ පහළ වෙන විරිය අධික බුදු පියාණන් වහන්සේ නමක්. උන්වහන්සේ කවුද? ඒ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ දැන් සම්පූර්ණයෙන් පාරමිතා පුරලා ඉවරයි. තේරෙනව නේද? ඒක කල්ප කොච්චරක්ද? මේ අසංකේය කල්ප 16ක් සහ ලක්ෂයක් පෙරම් පුරපුත්තමේ. ඉතින් එහෙම නිසා මතක තියාගන්න මේ වගේ බුදුවරු පහළ වෙලා ලෝකෙට මේ සද්ධර්මය දේශනා කරනවා. හැබැයි ඒ ධර්මයෙන් තමයි ගොඩ යන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අඩු වෙලා අන්තිමේට මේ අවසානයේදී මේ ලෝකය පවතිලා ඊට පස්සේ මේක විනාශ වෙනවා කොහොමද විනාශ වෙන්නේ කියන කාරණාවත් වෙනවා පින තුනේ එක තියෙන සත්ත්ව සූර්යයක් ගමන කියලා සූත්‍ර දේශනාවක් ඒකේ තියෙන හරි ලස්සනයි දැන් මේ ඉන්නකොට අවසානයේදී මේකේ එන්නේ එන රස්නේ මොකද වෙන්නේ වැඩි වෙනවා මේ මුළු විශ්වයටම එක මේ කියන්නේ වර්ෂාවක් පතිත වෙනවා ඒ වර්ෂාව පතිත වෙලා ඒ වර්ෂාව පතිත වුණාට පස්සේ අය වහින්නේ අය වහින්නේ නැහැ. ඒතර අය වහින්නේ නැති වුණාට පස්සේ පින්නතුනේ මේ ඔක්කොම තියෙන ගස් කොළන් ඔක්කොම විනාශ වෙලා යනවා. තේරෙන්නේ මොකක්වත් නැහැ. ඒතර සත්වයට ඉන්න පුළුවන්ද? බෑ සත්වෙම මැරෙනවා. එතකොට මේ කාලය වෙනකොට සම්පූර්ණයෙන්ම සත්වය මැරිලා ඉවරලා ඊට පස්සේ ඊළඟ සූර්යයා පහළ වෙනවා. ඊළඟ සූර්යයා පහළ වෙනකොට පින්නතුනේ මේ විවිල් තියනා නේද? ඔය තියෙන පොඩි විවිල් ඔක්කොම මේවා හිඳිලා ඊට පස්සේ මහා ගංගා යමුනා වගේ ඒවත් හිඳෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි සූර්ය මණ්ඩලය පහළ වෙනවා. මේ තුන්වෙනි සූර්ය මණ්ඩලය පහළ වෙනකොට ලොකු අනෝතප්ත වගේ විවිල් පවා හිඳිලා යනවා. ඊළඟට හතරවෙනි එක පහළ වෙනකොට වතුර නැහැ. පස්වෙනි සූර්ය මණ්ඩලය පහළ වෙනකොට මේ මුහුදේ වතුර පින්න තුනේ මේ අවුරුදු කෝටි ගානකට පස්සේ තේරුණා නේද? එකක් පහළලා තව කෝටි ගණන් පස්සේ. එතකොට මතක තියාගන්න ඒ අන්තිම සූර්ය මණ්ඩලයේ පහළ වෙනකොට මේ මේ පස්වෙනි සූර්ය මණ්ඩලේ බලන හරකුන්ගේ අර කුර තියෙන ඇඟිලි පුරුකක් තරම් මොහොත වතුර නැහැ කියන. හයවෙනි සූර්ය මණ්ඩලේ පහළ වෙනකොට මුළු මේ කෝටි ලක්ෂය සක්වල දුමාරයක්. සම්පූර්ණ දුමාරයක්. ඊට පස්සේ හත්වෙනි සූර්ය මණ්ඩලේ පහළ වෙනකොට සම්පූර්ණ විනාශයලා යනවා. කපුරු දැවුනා වගේ. අර බ්‍රහ්ම ලෝක ටික විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මේ සතර අපායින සත්තුන්ගේ මොකද වෙන්නේ? අර අපරාපරි වේදනීය කර්ම එහෙම විපාක දීලා ඒගොල්ලොත් කුසල් තියනනේ පෙර. ඒවා යනවා ඒගොල්ලෝ උඩට. නිත්‍ය මේ මිත්‍යා දෘෂ්ටික යනවා වෙන තැන් වලට. ඉතින් ඒ නිසා පින්නතුන් මතක තියාගන්න මේ වගේ සසරක තමයි ඉන්නේ. මේක හිර වෙච්ච චක්‍රයක ඉන්නේ. හරියට කණුවක ගද්දල බද්ද සූත්‍රයේ තියෙනවා. කණුවක බැඳලා තිබුණු බල්ලෙක් වගේ අපි. අවිද්‍යාව කණුවේ බැඳලා දංගලෙන් මැදලා ඉන්න අපි බල්ලෙක් වගේ කැරික් කැරික් ඔහේ යන. ඒ නිසා මේ බුදු ශාසනේ මේ විදිහේ දෙයක් තියෙනවා මේ වගේ සංසාරයක් තියෙනවා. මේ වගේ සංසාරේ Taman කල්පනා කරන්න ඕනේ. සංසාරේ මෙච්චර කාලයක් එහෙනම් ඉපදි ඉපදි මෙරි මෙරි මොකද උනේ? ඔය චක්‍රේ හිර වෙලා නේද අපි හිටියේ? ඈ? ඉතින් බුද්ධ ශාසනය පවත්ලා මේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා. ඉතින් එදා අභිභු මහරහතන් වහන්සේ දේශනා කරපු ඒ ගාථාව ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය අරඹව් කියලා කියන්නේ නිකම්ම නෙවෙයි ඇයි තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට සත්‍යයන්ට එහෙනම් ආරම්භ කරන්න නෙක්කම්ම නෙක්කම්ම කියලා කියන්නේ අතහරින්න මේ දුක් විඳින සංසාරේ අතහැරලා ආරබත නික්කමත යුඤ්ජත මේ බුද්ධ ශාසනයේ යෙදිලා එහෙනම් අර කෙලෙස් මායя සම්පූර්ණයෙන්ම නේද බටදඬු ටිකක් මේ කුඩු කරලා දාන මහා හස්තියෙක් වගේ මේ කෙලස් මායාව විනාශ කරලා මේ දුකෙන් අත මිදෙන්න කියන කාරණාව තමයි බුදු පියාණන් දේශනා කරන්නේ. ඒ නිසා මේ පින්නතුන් කල්පනාවට ගන්න එමනම් මේ බුදු පියාණන් වහන්සේගේ මේ ශාසනය තුල අපේ වහ වහ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අපිට වෙන්නේ නැවතත් හිර වෙන්න. ඒ නිසා මේ හිර වෙච්ච චක්‍රයෙන් මේ කල්ප විනාශය එහෙම නැත්නම් මේ ලෝක ධාතු පිළිබඳ අවබෝධ කරගෙන මේ සියලු සංස්කාරය අනිත්‍යයි මේක වහා නිදෙන්න ඕනේ මේක දුක්ඛයිත දෙයක් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් කියන එක කල්පනා කරගෙන මේ සංසාර දුකෙන් අත මිදෙන්න මේ ලෝක ධාතු සහ මේ කල්ප විනාශය පිළිබඳ දේශනාව ඔබට ඒ නිර්වාණය සඳහාම නිවීම සඳහාම හේතු වේවා වාසනාව වේවා කියමින් ධර්ම දේශනාව මෙතෙන් නිමාටපත් කරා